කීර්තිමත් උදෑසනක දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලු කෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් අපි පිළිගන්නවා. ඔබ මේ දවස්වල සුවයෙන් දෙවියන් වහන්සේගේ ආරක්ෂාවෙන් ඔබ සිටින තැන ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ ආවා, දෙවියන් වහන්සේ කරුණාවන්තයි. සියලු කෙනෙක් ආරක්ෂා කරලා මේ දවස්වල තබලා තියෙනවා. ඉතින් අපි ටික වෙලාවක් අපේ ඇස් වහලා දෙවියන් වහන්සේට අපගේ ජීවිත සහ අපගේ හදවත් ඔසවලා දවසට ගෙන්වාතර නමස්කාර කරන්න ප්‍රශංසා කරන්න ජීවිත අපේ හදවත් අපි සූකරන කරගන්න. ජීවමානව බලන්තුදේ කියන මහන්ස ඔබලන්සට අපි ස්තුතිවන්ත වෙනවා මේ උදෑසන කාලයේදී අප සමග සිටින නිසා අප මේ ස්ථානයට එක්රැස් කරලා තිබෙන නිසා ස්වාමීන් වහන්සේගේ දරුවන් වශයෙන් අපි කොහේ හිටියත් වහන්සේගේ නාමයෙන් එකතු වෙලා අපි নমස්කාර කරන වෙලාවේදී වාසස්ථානය රජ කරන නිසා වාසස්ථානයම සමඟ සිටින නිසා අපි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ දේවදේ අපි වාසයකට බාර කරනවා වාසික මඟ පෙන්වීම වාසිකේ කරුණාව අවසංග තබමින් රැගෙන යන්න කිලිලා තියෙනවා. නිවසේ නමත් එක්ක එකතු වෙන සියලු ජීවිතයක් වාසිකට බාරයි ආශිර්වාද කරන්න ඔබගේ ආරක්ෂාව සැපයීම වාසිත තබන්න කියලා කියනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවය ಪ್ರೀತಿ ಮತ್ತು ಗಾಯನ ಅಂತ ಹೇಳ್ಬಿಟ್ಟು my වාසෝ සම්වේ සිටිමි. ඔබ සරසමි. ඔබ ඉදිරියට රැගෙන යන දේ කියන්නේ. මේ දේව මෙහි ඉදිරි කාලය ඔබ වාසිකතට බාරන වාසික වචනය තුලින් දවස් අපට කතා කරනවා. මේ සියල්ලක් ඉන්නන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන වූ බලවත් නාමයෙන්. ආමෙන්. සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම විශේෂයෙන් අද රටේ පවතින්නා වාතාවරණය අනුව අපිට සියලු දෙනා එක්රැස් වෙලා නමස්කාර කරන්න නොහැකි වුණත් ඔබ ඉන්නා ස්ථානවල සිටම දෙවියන් වහන්සේව නමස්කාර කරන්න වචනය අහන්න වහන්සේගේ අභිමුඛය අත්දකින්න අපට දී ඇති මේ අනාගත අවස්ථාව ගැන අපි දෙවි ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න ඕන. අපි දන්නෝ ඊටමත් අමාරු කාල පරිච්ඡේදයක මුළු ලෝකයේම ජීවත් වෙන්න මේ වෙලා. අපි නොසිතූ දේවල් වලට මුහුණ දීලා තියෙනවා. අපි නොසිතූ තත්වයන් වලට මුහුණ දීලා තියෙනවා. හිතුණුවන්න පවණක් නෙවෙයි. දෙවියන් වහන්සේ දන්න, දෙවියන් වහන්සේ නොදන්න සියලු ಜಾති, සියලු රාජ්‍යයන් මේ වෙනකොට නොඑක ආකාර තත්වයන් වලින් පීඩාවට, සහනකාරී තත්වයන් වලට, වේදනාකාරී තත්වයන් වලට පත් වෙලා සියලු දේවල් බොහෝ දේවල් ඇනහිටලා තියෙන කාල පරිච්ඡේදයක්. සමහර වෙලාවට අපි 20යි 20 අවුරුද්ද පටන් ගන්නකොට අපි නොඑක් බලාපොරොත්තු තියාගත්තා. නමුත් අපිට නොඑක් දේවල් ඒ ආකාරයෙන් ඉටු කරගන්න නොහැකි වුණා. අපි දන්නවා මුදල් සම්පත් ඒ වගේම අපේ හැකියාවන් දක්ෂකම් අපිට ගොඩක් දේවල් තිබුණා. ඒ වගේම අපි ගොඩක් දේවල් සැලසුම් කරා. ඒ හැම සැලැස්මක්ම මේ වෙනකොට අපි දකිනවා අපිට ඒ හිතුව ළඟා කරගන්න ඕන තැනට එන්න අපට නොහැකි වුණා. පාසල් වැහිලා, ඒ වගේම ආයතන වැහිලා, මිනිසුන්ගේ රැකියාවල් අහිමි වෙලා, ආර්ථිකයේ සමහර දේවල් කඩාගෙන වැටිලා, ව්‍යාපාර වෙනස් වෙලා, නොයෙක් නොයෙක් දේවල් වලට නිසා අපි සමහර විට මේ වෙනකොට අපි යම් අසහනකාරී, පීඩාකාරී, අමාරු වාතාවරණයක ඇති. අපේ නිවෙස් වලට අපි කොටු වෙලා, අපි එළියේ ඇවිද්ද එක නැවතිලා ඉතින් මේ දේවල් නිසා අපි මානසිකව යම් පීඩනයක ඇති. හැබැයි අද දවසේ මම කැමති ඔබට දෙවියන් වහන්සේගේ වචනයෙන් යම් කොටසකින් උපස්ථාන කරන්න. මොකද අපේ ජීවිතයේ අද දවසේ මගේ මාතෘකාව අපේ එකම ආදර්ශය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපේ එකම ආදර්ශය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මොකද අපි දකිනවා සමහර වෙලාවට අපේ ජීවිතයේ දේවල් වලදී අපිට මේ වෙලාව තමයි අමාරු අවස්ථාවකදී අපිට පුළුවන් වහන්සේ දිහා බලන්න. අපි අද දවස්සේ බලමු විශේෂයෙන් හෙබ්‍රව පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා තුන්වෙනි පදයට තමයි අපි බලන්න යන්නේ. මෙවැනි කාල පරිච්ඡේදයක මම විශ්වාස කරනවා මේක ඉතාමත් වැදගත්. මොකද උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ. දැන් මේ පරිච්ඡේදේ කතා කරනකොට මම කැමති ඉතා වැදගත් දෙයක් මේ ස්ථානයේ සඳහන් කරනකොට මේ 12 වෙනි පරිච්ඡේදයට එන්න ඉස්සෙල්ලා කතා කරනවා 11 වෙනි පරිච්ඡේදයේ අපේ හිටිය දෙවියන් වහන්සේ තුල ජීවත් වුණ දෙවියන් වහන්සේ සමග ගමන් කරපු වීරවරුන්ගේ චරිත ගැන. කායින් ආබෙල්ගෙන් පටන් අරගෙන සෑහෙන පද 40ක විතර ප්‍රමාණයක කතා කරනවා ස්වාමීන් වහන්සේත් එක්ක මිනිස්සු කොහොමද ගමන් කරේ කොහොමද ජයගත්තේ කොහොමද ජීවත් වුනේ විශේෂයෙන් මතක් කරනවා මම ඔබට ප්‍රකාශ කරන්න කැමති. දේව වචනය අපට මඟ පෙන්වන. දේව වචනය අපට කියලා දෙනවා දේවල්. ඒ වගේම ආදි පියවරුගේ ජීවිත ආදර්ශය අපිට ආශිර්වාදයක්, ආදර්ශයක්. ආදි පියවරු කොහොමද ජීවත් වුනේ දෙවියන් වහන්සේත් එක්ක. ඒ වගේම අපිව උන්වහන්සේ ගෙනාවු ආකාරය කොහොමද මාව ගෙනාවේ දෙවියන් වහන්සේ? මගේ ජීවිතයේ සමහර විට ක්‍රිස්තියානි ජීවිතයේ දැන් සෑහෙන කාලයක් ඇති. මේ කාලය තුල කොහොමද ස්වාමීන් වහන්සේ අපව ගෙනාවේ? බලන්න මේ හිබ්‍රය පොතේ 11 වෙනි පරිච්ඡේදය ඔබට පුළුවන් නම් ඔබ මේ දේශනාවෙන් පස්සේ මේ නම් සතිය හිමින් කියවන්න. විශේෂයෙන් මේවා මේ වගේ කාලවකවානුවක හරි වැදගත්. ඉතා වැදගත්. මෙවැනි පරිච්ඡේද අපි කියවලා වචනය තුල අපි ධෛර්යමත් වෙන එක, ශක්තිමත් වෙන එක, ගොඩ නැගෙන එක අපේ ජීවිත තිබල තියෙන අධහිරය කලකිරීම් එපාවීම් අපි එක තැනකට කොටු වෙලා කියන මානසික ආතතිය පීඩනයෙන් අපි නිදහස් වෙනවා. මොකද මේ මිනිස්සු ජයගත්තා. ඒ දෙවියන් වහන්සේමයි අදත් අපේ දෙවියන් වහන්සේ. ඒ පියාණන් වහන්සේමයි අදත් අපේ පියාණන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ අප සමග ඉන්නවා. ඒක අපිට විශාල ආශිර්වාදයක්. මොකද දෙවියන් වහන්සේගේ වචනය අපට උපස්ථාන කරනවා. අපි දන්නෝ අපි විශ්වාස කරන අපි අදහන දෙවියන් වහන්සේ සර්ව බලධාරී. බලන්න 12 වෙනි පරිච්ඡේදය ආරම්භ කරනකොට එක වචනයක් කියනවා. එබැවින් එබැවින් නවානුවාද කියන මේසා විශාල සාක්ෂිකාර. එබැවින් මේ එබැවින් කියන වචනය අපිට බලාපොරොත්තුවක් දෙන වචනයක්. මොකක්ද එබැවින් කියන්නේ? 12 වෙනි පරිච්ඡේදේ ආදී පියවරු කොහොමද ඒ වීරවරු කොහොමද ජයගත්තේ ඒක නිසා එබැවින් මෙතන හරි ජයග්‍රාහි අභියෝග ජය ගන්න පුළුවන් වචනයක් කියනවා. රාජ්‍යයන් ජාතීන් බලවත් සෙනග සොලවපු අය හිටියේ අතීතය තුල බය නැතුව දෙවියන් වහන්සේ වෙනුවෙන් නැගිටපු අය හිටියේ දෙවියන් වහන්සේ වෙනුවෙන් හිටගෙන සිංහ ගුහාවල් වල ගිනි මැදින් ජල මැදින් ඇවිල්ලා නොයෙක් ආකාර ආර්ථික අමාරුකම් වලින් ඇවිල්ලා ජීවිතේ ප්‍රශ්න කරදර වලින් ඇවිල්ලා ජයගත්ත මිනිස්සු ඒක නිසා එතන කියනවා හරි ජයග්‍රාහී වචනයක් එබැවින් ඒක නිසා අපටත් බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලාපොරොත්තුවක් ඇති සෙනගක්. අමාරු තැන් තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තුවක් තියෙනවා. බලන්න එතන කියනවා එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා අපි වටේ විශාල සාක්ෂිකාර සේනාවක් ඉන්නවා. මම නැවත ඔබට කියනවා. හෙබ්‍රේව 11 වෙනි පරිච්ඡේදය මේ දවස්වල කියවන්න. ආදි පියවරු ජයගත් ආකාරය කොහොමද දෙවියන් වහන්සේ තුල ඒගොල්ලෝ ජීවත් වුනේ? කොහොමද ඒගොල්ලෝ ගමන් කරේ? කොහොමද ඒගොල්ලෝ තීරණ ගත්තේ? බය නැතුව අන්‍ය භක්තික රජවරු ඉස්සරහා අන්‍ය භක්තික නායකයන් ඉස්සරහා අභියෝග ඉස්සරහා අමාරුක තැන්වලට මුහුණ දෙනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කොහොමද උන් තීරණ ගත්තේ? බය නැතුව නැගිට්ටා. ඒක ඒ වගේ සාක්ෂිකාර සේනාවකින් අපි වටව ඉන්නවා. අපේ වටේ එවැනි සාක්ෂිකාර සේනාවක් සිටිනෝ අපිට බය වෙන්න දෙයක් නැහැ. මොකද ආදි පියවරු ජයගත්තා. ඌන්ට සමහර ඉතන කියනවා සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා සියලු මරද නවන්වාද කියන අවහිරකම්. එතන කියන සියලු අවහිරද පහසුවෙන් අප වෙලා ගන්න පාපයද. මෙතන කාරණා දෙකක් කියනවා. එකක් කියනවා සියලු බර ඒවගේම නැත්තන් අවහිරකා. දෙවියන් වහන්සගේ රාජ්‍යයට අපි පැමිණෙනකොට සමහර බාධාවත්වය. දෙවියන් වහන්සේ වෙනුවෙන් හිටගන්නකොට සමහර තැක්වලදී අපි හිරවෙන. අපි සමහර තීරණ ගන්න යනකොට අප සමහර තැක්වල අපේ ජීවිතයේ අපිට දෙපිඩියාවක් කෙනු. මාන්සික ජීවිතය ඉස්මතු වෙන්න පටන් ගන්න. එදින කියනවා අවහිරකම් තියෙනවා. ඒවගේ කියන පහසුවෙන් අපි අසු කරන පාපය අපි දකිනෝ දේවචනේ උපතිපුතේ ඉඳලා කතා කරන දේ පාපය දොර කඩලා නැටක සිටිනවා. ඒ කෙරෙහි නුඹේ ආසාව හරියට ඒක රකුසෙක් වගේ කියලා කියන්නේ. උපතිපුතේ. දැන් මොනවාද? පාපය එක්ක මානසික තෘෂ්ණාවල් එක්ක එවගේම අපි මුහුණ දෙන සමහර අන්ධකාර බලවේග එක්ක සමහර තීන්දුව తీරන අපි ගන්නකොට ලෞකික අපේ ආසාවන් එක්ක අපේ ලෞකික සමහර තෘෂ්ණාවන් වලට අපි වහල් වෙනවා සමහර විට දෙවියන් වහන්සේ නොදන්න අපේ දෙවියන් වහන්සේ නොදන්න නෑදෑයන් සල්වාසීන් ආයතනයන් වල අය අපි සමහර තීන්දුව తీරන ගන්න යනකොට දෙවියන් වහන්සේත් එක්ක අපිට වචනයත් එක්ක තියෙන සමහර පුරබැඳීම් අවහිරතැම් තියෙනවා ඒ වගේම පහසුවෙන් අපි අසු කරන පාපය සමහර අපි දන්නවා පාපයට ඉක්මනින් අපි පෙළඹෙනවා. වැරදි කරන්න, බොරු කියන්න, රැවටෙන්න, මුලා වෙන්න, ඒ වගේම සමහර දේවල් වලට අහු වෙන්න වෙලාවක් යන්නේ නැහැ. ෂණිකව අපි අහු වෙනවා. එතන කියනවා ඒක අහක දමා. මොකද පාපයට දෙවියන් වහන්සේටත් එකට යන්න බෑ. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට සුද්ධවන්තකමට කැඳවනු ලැබුවා. පාපය ප්‍රතික්ෂේප කරනවා. දැන් බයිබලයේ කියනවා මේවයින් අයින් වෙන්න පාපය ඉවතලා අයින් කරන්න. ඒ වගේම කියනවා පාපයද අහක දමා ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාද. ඉංග්‍රීසියෙන් කියන author and finisher. කතෘවරයා ආරම්භකයා නිර්මාතෘවරයා. මම ඔබට කිව්ව මාතෘකාව අපේ ආදර්ශය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ දිහා බලන අය උන්වහන්සේ මත යැපෙන අය උන්වහන්සේ තුළ ජීවත් වෙන අය උන්වහන්සගේ වචනය රක්ෂා කරන අය උන්වහන්සේගේ අභිමුඛය තුළ ආසාාවෙන් පිපාසයෙන් රැඳිලඉන්න අය දුර්භික්ෂ වසංගත අමාරුකම් පීඩාවල් කරදර නියගය අසහනකාරී තත්ත්වයන් ආත්මික සමහන විට අපිට වෙන පරිහානියන් මානසික ආතතිය අනාගතය ගැන තියෙන බය මේ සියල්ලෙන් ජයගත්තු. ඉතිහාසයේ මනුෂ්‍යයන් ජයගත්තා. සතුරු උපද්‍රව ජයගත්තා. බාධාවල් ජයගත්තා. රට රාජ්‍ය මුල්ලන නායකයන් නැගිටලා දේව සෙනගට විරුද්ධව නැගිටිනකොට දෙවියන් වහන්සේගේ සෙනග ජයගත්තා. ඇයි? උන්වහන්සේ දිහා බලන අය උන්වහන්සේ මත යැපෙන අය. ප්‍රිය සහෝදරය සහෝදරිය අද ගොඩක් දේවල් කඩාගෙන වැටිලා. අද බැංකුවල මුදල් අපේ නිෂ්ඵල වෙලා. අද අපේ සමහර හැකියාව දක්ෂතාවලට ඉඩක් නැති වෙලා. ලෝකයේම සමහර දොරවල් වැහිගෙන යනවා. මොනවා වෙනවද අපිට තේරෙන්නේ නැහැ. මොන දේ වුණත් දෙවියන් වහන්සේ සර්ව බලධාරී. දෙවියන් වහන්සේ දිහා බලන අය ජය ගන්නවා. බයිබලේ බලන්න. මෙවැනි තත්වයන් වලින් ආපු අය ඒකයි මම ඔබට කිව්වේ මුලින්ම ජය ගත්තා. මේ සියල්ල තිබුණා. නමුත් උන්වහන්සේ දිහා බලන අය ජය ගන්නවා. උන්වහන්සේ මත යැපෙන අය ජය ගන්නවා. දැන් බලන්න මෙතන අපේ ආදර්ශය යේසුස් වහන්සේ. එතන කියනවා කතෘවරයාද ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙස බලමු. අප ඉදිරියේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. කවුරුද යහත බලන්න කියන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දිහා. උන්වහන්සේ අපේ ආදර්ශය. කතෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙස බලමින් ඉවසිල්ලෙන් ඇයි මේ ඉවසීම ගැන කතා කරන්නේ? අද ඔබට මට මේ ඉවසීම අවශ්‍යයි කිතුණු ගමන යන්න. ලේසි නෑ. යේසුස් වහන්සේ හොඳම ආදර්ශය. ඒකයි මම ඔබට කිව්වේ මෙතන කියනවා. මෙතන ලස්සනට පැහැදිලි කරනවා. ඒ ඉවසීම ගැන පැහැදිලි කරනකොට කියනවා පැහැදිලි කරන ඉවසිල්ලෙන් දුම මොකද උන්වහන්සේ මනාහි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුර්සිය දරාගෙන ගියා. උන්වහන්සේ ඉවසුවා උන්වහන්සේ ලැජ්ජ වුණේ නැහැ. මොකද ලැජ්ජාව සැලකුවේ නැහැ. ඔබට මතකද යේසුස් වහන්සේ කුරුසිය අරගෙන යනකොට මිනිස්සු කෑ ගැහුවා බරබ්බස්ව එළියට දෙන්න යේසුස් වහන්සේව ඇනගසන්න. ඔබට මතකද දේ වචනය කිව්වා පැහැදිලි කරනවා යේසුස් වහන්සේට කෙල ගැහුණ මිනිස්සු. ඔබට මතකද කිව්ව දේව වචනේ උන්වහන්සේට කටුව ටුන්නක් දැම්මා. යුදෙව්වරුන්ගේ රජ කියලා ප්‍රකාශ කරමින් උන්වහන්සේ විසුණු විසුණු කළා. උන්වහන්සේ නොයෙක් දේවල් කියන්න පටන් ගත්තා. උන්වහන්සේව පහත් කරා, නිନ୍ଦා කරා, අපහාස කරා, විවේචනය කරා. උන්වහන්සේ ශුද්ධ දෙවියන් වහන්සේ. හැබැයි හැම දෙයක්ම ඉවසගෙන බයිබලයේ කියනවා යසායා පොතේ මරන්න ගෙනියන බැටළුවෙකු වගේ නිශ්ශබ්දව උන්වහන්සේ සිටියා. ඇයි ඉවසීම අද සමහර විට මේ කාලය තුලින් යනකොට ඔබට මට හැඟෙන්න පුළුවන් දෙවියන් කෙනෙක් ඉන්නවද දෙවියන් වහන්සේ පාලනය කරනවද දෙවියන් වහන්සේ මොනවාද මේ අපිට කියන්නේ මොනවද අනතුරු වගවන්නේ මොකද්ද මේ වෙන්නේ සමහර වෙලාවට අද යේසුස් වහන්සේ නොදන්න අය කල්පනා කරනවා ඇති දෙවි කෙනෙක් ඉන්නවද ඉවසීමෙන් වළංගින සමහර විට ධර්මිෂ්ඨයට පීඩා වුනේ ලේසි නැහැ ඔබ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ගමන යනකොට ඔබ හිතනවා ඇති ආලෝක ජීවත් වෙන අය හොඳට ජීවත් වෙනුනේ අපිටනේ ප්‍රශ්න වැඩි අපිටනේ කරදර වැඩි අපිටනේ ලෙඩ රෝග වැඩි අපිටනේ අමාරුකම් වැඩි අපිටනේ සමහර දේවල් වලට අපි මුහුණ දෙන්නේ නමුත් දේව වචනය කියන ධර්මිෂ්ඨියට පීඩා බොහෝයි නමුත් ඔබ මතක තබා ගන්න අපි ඉවසීමෙන් දුවමු මොකද යේසුස් වහන්සේ අපේ ආදර්ශය උන්වහන්සේ කියනවා මෙතන කියනවා ඉවසීලෙන් දුවමු සමහර අපිට අපි යේසුස් වහන්සේ දන්න නිසා මිනිස්සු අපිට නිඳා පීඩා කරනවා අපහාස කරනවා. අපිව පහත් කරනවා. අපිව විවේචනය කරනවා. අපේ ඇදහිල්ල ලැජ්ජාවට ලක් කරන්න හදනවා. හැබැයි දේව දරුවන් හැටියට ඉවසන්න. ප්‍රතිඋත්තර දෙන්න අවශ්‍ය නැහැ. අපි ඉවසමු. මොකද උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. බයිබලෙන් මෙතන කියනවා ඉවසිල්ලෙන් දුවමු. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා අපිට විශාල ප්‍රීතියක් අපේ ප්‍රීතිය මේ ලෝකයේ ප්‍රීතියක් නෙවෙයි අපේ ප්‍රීතිය සදාකාලිකයි. යේසුස් වහන්සේ දැනගත්තා මිනිස්සු මොන දේ කරත් මිනිස්සු මොන නින්දා කරත් උන්වහන්සේ කුරුසිය ජය ගන්නවා. උන්වහන්සේ මනුෂ්‍ය සංහතිය පාපය ජය ගන්නවා. උන්වහන්සේ මනුෂ්‍ය සංහතියේ ශාපයෙන් සෙනගම නිදහස් කරනවා. උන්වහන්සේ සෙනඟගේ පව්බර උසුරලා මුළු මනුෂ්‍ය සංහතියම වෙලාගෙන හිටිය පාපේ රැහැණින් නිදහස් කරලා ඒගොල්ලන්ව ගලවනවා. උන්වහන්සේ කිසි පාපයක් නොකළ තැනක් වහන්සේ. ඒක නිසා උන්වහන්සේ දන්නවා අනාගතයේ තියෙන ප්‍රීතිය වෙනුවෙන් දැන් ඉවසුවා දැන් උන්වහන්සේ ඒ ලැජ්ජාව නොසලකා හිටියා. ඔබ අද ලැජ්ජ වේ. නමුත් ඔබ ඒට ජයග්‍රහණයි. අද සමහර විට ඔබ හිතයි මිනිස්සු හිතයි ඔබ පරාජිතයි කියලා. නමුත් අපි හෙට ජයග්‍රාහකයි. මොකද අපිට අනාගතය ජයග්‍රාහකයි. අපිට සදාකාලික බලාපොරොත්තුවක් තියෙනවා. මම ඔබට කියන්නම් අපේ ප්‍රීතිය රැඳිලා තියෙන්නේ తాවකාලික දේවල් මත නෙවෙයි. අපේ ප්‍රීතිය රැඳිලා තියෙන්නේ සදාකාලික ජීවනය මතයි. අපි හැමෝම මිය යනවා. අපි හැමෝම මේ ලෝකයෙන් සමුගන්න තියෙනවා. හැබැයි අපි ඉවසිල්ලෙන් දිවුවා අපි ඉවසිල්ලෙන් ඒ ගමන ගියෝ. දෙවි ස්වාමින් වහන්සේ අපිට ඒ ජයග්‍රහණය උරුම කරලා දෙනවා. ඒ නිසා කෙටි කාලීනයි ඉවසීම සහ ලැජ්ජාව. නමුත් ඒක තුලින් ලැබෙන ප්‍රීතිය අපිට අනාගතයේ තියෙන ප්‍රීතිය සදාකාලිකයි. ඒ ප්‍රීතිය මේ ලෝකයේ දේවල් නිසා වෙනස් වෙන්නේ නැහැ. රෝගය නිසා, ප්‍රශ්නය නිසා, කරදර නිසා, වේදනාව නිසා, අවහිරකම් නිසා ඒක ප්‍රීතිය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රීතිය සදාකාලික ප්‍රීතියක්. එහෙම වෙනස් වෙන ප්‍රීතියක් නෙවෙයි අපි තුල තියෙන්නේ. මොකද අපි තුල ස්වාමින් වහන්සේ ඉන්නෝ. ඒක නිසා අපිට සදාකාලික ප්‍රීතියක් තියෙනවා. සදාකාලික බලාපොරොත්තුවක් තියෙනවා. සදාකාලික ජීවනයක් තියෙනවා. අපිට මේ ලෝකේ తాවකාලිකයි. අපි දකිනවා. ඒක නිසා මම කැමති අවසාන කොටසට යන්න. මේ ප්‍රීතිය ලැජ්ජාව නොසලකා පුරුෂය දරාගෙන පසුව සිංහාසනයේ දකුණු පැත්තේ ස්වාමීන් වහන්සේ වාඩි වුණා කියලා. ඒ නිසා නුඹලාගේ සිත් වලින් ක්ලාන්ත නොවන පිණිස තමන්ට විරුද්ධව සිටිය පෞකාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනැන් වහන්සේ කල්පනා කර බලාපල්ලා. යේසුස් වහන්සේව කල්පනා කරලා බලන්න එපමණ මිනිස්සු උන්වහන්සේට වේදනා දුන්නා. නමුත් උන්වහන්සේගේ වචනය කියනවා තමන්ට විරුද්ධව එපමණ පෞකාරයන් විරුද්ධකම් කළා උන්වහන්සේ ඉවසීමෙන් හිටියා. ඇයි? අනාගත ජයග්‍රහණය වෙනුවෙන්. අද ඔබ ඉවසීමෙන් මම ඉවසීමෙන් ගමන දුවනකොට අපි අනාගතයේ ජයග්‍රහ ජයග්‍රහණිකයි. මම කැමතියි මේක එක වචනයකට අවධානය යොමු කරලා අවසන් කරන්න. මෙතන කියනවා නුඹලාගේ සිත් වලින් ක්ලාන්ත නොවි. අද ඔබ ක්ලාන්ත වෙලාදී. අද ඔබ පරාජිත වෙන්නේ. අද ඔබ අසමත් වෙලාදී. ඔබ හිතනවද මොනව වෙනවද දන්නේ නැද්ද? තීරෙන්නේ නැද්ද? මෙතන කියන ක්ලාන්ත නොවි පැහැදිලි. මම කැමතියි බයිබලයේ එක කොටසකට ඔබව ගෙනියන්න. දෙවනි කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ මෙහෙම කියනවා. එහෙයින් අපි ක්ලාන්ත නොවෙමු. අපේ පිටත මිනිසයා ශ්‍රේ වෙන නමුත් අපේ ඇතුළු මිනිසයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය. මොහොතකට පවතින අපේ සැහැල්ලු දුක පෙරණ දේ නොව නොපෙරණ දේ බලා සිටින්නා වූ අපට ඊටමත් වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදා දෙන්නේය. මක්නිසාද පෙරණ දේ කාලිකය නොපෙරණ දේ සදාකාලිකය. එතන කියනවා පාවුතුමා කොරින්ති සභාවට ක්ලාන්ත වෙන්න එපා. පෙරණ දේ తాවකාලිකයි නොපෙරණ දේ සදාකාලිකයි. ඒ වගේ මෙතන පැහැදිලිව කියනවා මොහොතකට පවතින සැහැල්ලු දුක පෙනෙන දේ නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඉතා වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදා දෙන්නේ. ඒ වගේම කියන පිටත මිනිසයා ෂේ වෙනෝ, ඇතුල් මිනිසයා දවස්පතා අධ්‍යාත්මිකව වර්ධනය වෙනෝ. අපි එන්න එන්න වයසට යනවා. අපේ ශාරීරිය දිනාපත් වෙනවා. ශාරීරියේ අවයව අපි දකිනවා එන්න එන්න ක්‍රමානුකූලව ඒවයි ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. නමුත් යේසුස් වහන්සේ තුලින් ඉන්න මිනිසයාට සදාකාලික බලාපොරොත්තු ඒක නිසා තමයි දෙවනි කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් කියන්නේ කූඩාරමක් වූ අපේ භූමිකගේ කඩා වැටුණා. දෙවියන් වහන්සේගෙන් වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසැලදුව සදාකාලික වූ හොයක් ස්වර්ගවල අපට ඇති බව දනිමු. අත් නිසාද මේකේදී අපි කිඳිරි ගාමු. අපගේ ස්වර්ගීය වාසස්ථාන මෙන්න මෙතන කියනවා. අපි කිඳිරි ගාමු මේ ජීවිතය තුළ ඕ අපි නිවසන්න තියෙනවා. අපිට සමහර විට ක්ලාන්ත වෙන තැන් එනවා, අමාරු තැන් එනවා, ලැජ්ජ වෙන තැන් එනවා. හැබැයි ස්වාමින් වහන්සේ අපිත් එක්කින්. උන්වහන්සේ අප සමග සිටිනවා. අපේ ආදර්ශය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ පොළොව මත ජීවත් වුණ කාලය තුල ඔබ හිතයි ඒ කාලේ පීඩා තිබුණේ නැහැ නේද? ඒ කාලෙත් තිබුණා. ඒ කාලේ අමාත්‍යන් තිබුණා. ඔබට මතකද ආබ්‍රහම්? ඔබට මතකද මෝසෙස්? ඔබට මතකද එලියා? ඔබට මතකද එලීෂා? ඔබට මතකද දානියෙල්? ඔබට මතකද නෙහෙමියා? මිනිස්සු අමාත්‍යන් වලින් ගියා. දෙවියන් වහන්සේ දිහා බැලුවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟව එසෙව්ව ආරක්ෂා කරා පෝෂණය කරා ඔවුන්ට අවශ්‍ය හැම මොහොතකම ශක්තියක් ධෛර්යයක් අද ඒ දෙවියන් වහන්සේ ජීවමානයි අප සමග සිටින අපි යාඥා කරමු දෙවියන් වහන්සේ නිලම ස්වාමීන් අපේ ආදර්ශය ඔබ වහන්සේ අපේ රැකවරණය ඔබ වහන්සේ අපේ ආශිර්වාදය ඔබ වහන්සේ අපි යාඥා කරමු අපි දෙවියන් වහන්සේ නිලම සමහර විට මේ මේ වෙලාවේ ඔබේ ජීවිතයේ සමහර ස්ථානයන් වලදී ඔබ කල්පනා කරන ඇති. ඔබ ඔබේ හදවතේ ඇති. ස්වාමිනී මම මොනාද කරන්න යන්නේ? මගේ දරුවන් මොනාද වෙන්නේ යන්නේ? අද බය ඇවිල්ලා අද ලෝකෙම බයෙන් වෙලා නේද? අද මිනිස්සු ඈත් ඈත් වෙලා කතා කරන බය කියන දේෙන් ඒ ඒකේ මිනිස්සු අද ගිලිලා ඉන්නේ. අද ඔබ බය වෙලා ඉන්නේ අනාගතය ගැන බයද? හෙට දවස ගැන බයද? ඔබ මුහුණ දෙන තත්වයන් ගැන ඔබට අවිනිශ්චිතභාවයක් තියෙනවද? දෙවියන් වහන්සේ අපේ සරණ. දෙවියන් වහන්සේ අපේ ශක්තිය. දෙවියන් වහන්සේ අපේ උපකාරය. දෙවියන් වහන්සේ අපේ බලාපොරොත්තුව. දෙවියන් වහන්සේ අපේ පිහිට. දෙවියන් වහන්සේ අපේ රැකවරණය. දෙවියන් වහන්සේ උන්වහන්සේ දිහා බලන උන්වහන්සේ මත යැපෙන උන්වහන්සේ තුළ ජීවත් වෙන අය ජයග්‍රාහිකයි. ස්වාමිනි දැන් අපි ඔබ වහන්සේගේ අත්වලට යටත් වෙනවා. ඔබ වහන්සේ අප සමගින්න. අපට උපකාර කරන්න. අද දවසේ ඔබ තීරණයක් ගන්න. මම මොන දේ වුණත් ඔබ වහන්සේත් ඔබ වහන්සේගේ වචනයක් තුළ මං ජීවත් වෙනවා. මම වමටවත් දකුණටවත් හැරෙන්නේ නැහැ. ඔබ වහන්සේ මගේ ජීවනය. අපට සදාකාලික බලාපොරොත්තුවක් තියෙනවා. සියලු බල ඇති සර්ව බලධාරී දෙවියන් මේ ලෝකේ අපි දන්නවා අපි කෙඳිරිගාමෙන් අමාරුවෙන් ඉවසීමෙන් අපි ගමන් කරනවා. දෙවි ස්වාමීනි මේ ගමන මේ తాවකාලික කුඩාරමක් වූ මේ භූමිකකය මේ ගමනාන්තය අවසානය දක්වා යන්න අපිට අවශ්‍ය ධෛර්ය ශක්තිය දෙන්න. අපිට අවශ්‍ය සුද්ධාත්මයාණනී වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න. අපට අවශ්‍ය වහන්සේගේ උපකාරය දෙන්න. අපට අවශ්‍ය වහන්සේගේ ආශිර්වාදය දෙන්න. දැන් දෙවි පියාණනි පිය වහන්සේගේ ශුද්ධ දෑත්වලට බාර වෙනවා. తాවකාලික තෘප්තිය නිසා, తాවකාලික දේවල් නිසා, මානසික ආශාවල් නිසා සදාකාලික බලාපොරොත්තුව පාවා දෙන්න අපට ඉඩ නොතැබුව වෙනවා. ඒ දේවල් තුලදී ඔබ වහන්සේගේ වචනේ ප්‍රතිපත්ති රක්ෂා කරමින් ජීවත් වෙන්න අපට උදව් කරන්න. දැන් අපි ඔබ වහන්සේගේ සුරක්ෂිතත්වයකට, සුද්ධ වූ දෑත්වලට, බලවත් තත්වලට යටත් වෙමින් අපි බාර වෙනවා. ස්වාමිනි මෙවැනි වකවානුවක අපව ශක්තිමත් කරන්න, ධෛර්යමත් කරන්න, අපව ගොඩනගන්න. අපට අවශ්‍ය ඔබ වහන්සේගේ අනුග්‍රහයත් කරුණාවත් අපට දුන මැනව. දැන් ඔබ වහන්සේ අප සමග ඉන්න ඔබ වහන්සේ දිහා බලාගෙන මේ ගමන යන්න අපට උදව් කරන්න. පිය උදවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුත්මතු සදාකාලය ස්වාමින් වහන්සේ එනතුරු ඔබ සියල්ලත් සමග වේවා. ආමේන්. ඔබ සියලු දෙනාට දේව ආශිර්වාද වේ.